කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම එහෙනම් මැදුම් පිළිවෙත. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මධ්‍යම ප්‍රතිපදා. අපි දිගාරින්නේ විසුද්ධි මාර්ගය. ඒකෙන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. දැන් නොමග කිය ඇති. දැන් එන්නෝනේ මගට. ඒ මඟ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය. තමයි නිවැරදි මඟ. ඒක ලෞකික පැත්ත නෙමෙයි. ලෝකෝත්තර පැත්ත. ලෞකික පැත්ත අනුගමනය කරපු නිසා අදාපි මේ මේ විදිහට මේ ශාලාවක් ඇතුලේ මේ විදිහට බණහඬ වාඩි වෙලා ඉන්න හම්දුරු බණ කියනවා. ඒ ලෞකික පැත්ත වර්ධනය කරගෙන ආවා. ඒ කියන්නේ ලෞකික පැත්ත වර්ධනය කරේ කුසලයට. මොකද කුසලයේ ප්‍රතිඵලයක්නේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. කුසලයේ ප්‍රතිඵලයක්. එහෙනම් අපි පුරුදු කරලා තියෙන්නේ ලෞකික පැත්ත. දැන් අපි යන්න ඕනේ ලෝකයෙන් එතර කරන පැත්තට. මොන ලෝකයේ? ලෝක තුනයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. ඒ ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන්න. දැන් ඔය ඇවිත් දැති. දැන් ඇවිදලා ඇවිදලා මහන්සි. දැන් නවතින්න ඕනේ. මේ නවතින්න තියෙන්නේ සැප ඇති තැනක නවතින්න ඕනේ. කොහෙද? නිවන. එතනින් මෙහානම් සැපක් හොයන්න එපා. නිබ්බාණං පරම සුඛං. නිවන තමයි ඉහළම සැපය. හැබැයි මේ සැපය තියෙන්නේ මේ පැවැත්ම තුල නම් නෙමෙයි. රූපස්කන්ධයේ පැවැත්ම තුල නිවනක් නැහැ. වේදනාස්කන්ධයේ පැවැත්ම තුල නිවනක් නැහැ. සංඥාස්කන්ධයේ පැවැත්ම තුලත් නිවනක් නැහැ. සංස්කාරස්කන්ධයේ පැවැත්ම තුලත් නිවනක් නැහැ. විඥානස්කන්ධයේ පැවැත්ම තුලත් නිවනක් නැහැ. එහෙනම් නිවන තියෙන්නේ කොහේ? ඔය පහේම නොපවතින තැන. පවතිනවා නම් තියෙන්නේ එතන ජරා මරණයක්. තේරෙනවද? ඔව්. එහෙනම් අපට ඕනේ ජරා මරණ නැති තැන. එයි ජරා මරණ දුක්. ජරා මරණ දෙක විතරක් නෙමෙයි නේන්නේ. තවත් පිරිවරක් එක්ක නේන්නේ. ඒ ශෝක ඒගොල්ලෝ තන ගහමින්. කනගාට, හැඬි, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දෑ නොලැබීම, අකමැති දේවල් ලැබී ඔන්න පිරිවර. ජරා මරණ එන්නේ ඒ ඒ කට්ටිය තන ගහයි. දේවා ඒවා නම් එපා. දැන් වෙන්න හොඳට. එහෙනම් මග්ගම් මග්ග ඥාන දර්ශන. මග නොමග ඥාන නුවණින් දර්ශනේ දකිනවා. විසුද්ධි පිරිසිදුව. ඒතර මග නොමග නුවණින් දකිනවා විසුද්ධි පිරිසුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධ කියන්නේ හොඳටම පිරිසිදුයි. ඒතර හොඳටම පිරිසිදුවම නුවණින් දකිනවා මගයි නොමගයි. ඒකට මොකද්ද කියන්නේ? මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් කොහොමද සිද්ධ වෙන්නේ? දැන් අපි පසුගිය දේශනාවල අපි බෙදුවා මේ ස්කන්ධ පංචකයේ විවිධ කොටස් වලට බෙදුවා. දැන් ඔයත් දන්නවා මේක කොටස් රාශියකට බෙදන්න පුළුවන් ධර්මතාවයක් තමයි මේ අපි ඒකත්වයෙන් අරගෙන මම කියලා නමක් තියාගත්තේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතහ එකට එකතු කළා තවත් නමක් තිබ්බ ලෝකයේ කෙනෙක් ලෝකේ ජීවත් වෙන කෙනෙක් හැටියට ලෝකයේ කෙනෙක් හැටියට. ඒ නම තිබ්බා සිරිසේන කියලා. නලින්ද කියලා. කරුණාවතී කියලා. ඒ ආදි වශයෙන් නම් කියාගත්තා. දැන් එතකොට මේ නම තිබ්බේ රූපස්කන්ධයටද වේදනාස්කන්ධයටද සංඥාස්කන්ධයටද සංස්කාරස්කන්ධයටද විඥානස්කන්ධයටද පහට එක පහම එකට එකතු කරලා නෙවෙයි නම තිබ්බේ ඒ මොකක්ද කොටස් ටික හඳුනගන්න කොටස් පහක ක්‍රියාකාරීත්වයක් මිසක් පුජ්‍යලයක් කොතන නැහැ. ඒක පළමුවෙන්ම විසඳ ගන්න ඕනේ අපි ඒක එක විසඳලා දුන්නා දික්ටි විසුද්ධියේදී. පුජ්‍යලයක් නැහැ කියන එක. නාම රූප දෙකක් තියෙන්නේ කියන එක. කොටස් පහක් තියෙන්නේ කියන එක. ආයතන අධ්‍යාත්මික හයකට බාහිර හයක් සම්බන්ධ වෙන හැටි. ධාතු වල ක්‍රියාකාරීත්වය අපි කියලා දුන්නා. ඒ හැර පුච්චලයක් නැහැ, සත්‍යයක් නැහැ, ජීවියක් නැහැ. හේන් ශුන්‍යයි. හිස්. ශුන්‍යතෝ ලෝකෝ. ලෝකේ හිස්. නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට දාගෙන මනසේ අපි ඒකට ওই විදිහේ නම් දාගත්තා පුච්චලියකුත් ඇතුල් කරගෙන. ඒ පුච්චලිය හඳුනගන්න. එහෙනම් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒගිය නොමග. තේරෙනවද? ඒ සත්ත පුච්චර සංඥාව ඒ වගේම නිට්ටයයි සැපයි ආත්මයි කියන ඒ සංඥාවල් තුල එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ඒව සංඥා ඒ ගිය නොමග අපි දැන් යන්නේ මග මග නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනකොට ඒක දර්ශනය කරගන්න ඕනේ. අනිත්‍යයි කියලා කොච්චර හිතුවත් අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. දුකයි කියලා කොච්චර මෙතුරුවත් දුක අවබෝධ වෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. අනාත්මයි කියලා කොච්චර සිතුවිලි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් සිතින් සිතුවත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි නිවැරදිව මෙනෙහි කිරීම තුළින් අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ditthiyat අවසන් කරලා තණ්හාවත් අවසන් කරලා මානයත් අවසන් කරලා ආශ්‍රවත් ප්‍රහීන කරලා පරිණිරවාණයක්. ඒ පරිණිරවාණය ඒ කියන්නේ පිරිණිවීම. පිරිණිවීම කියන්නේ ආයි හටගන්නේ කියන එක. පිරිනිවන කියන්නේ ඒකයි. නැවත හටගන්නේ. එහෙනම් මේ කෙලෙස් වල ප්‍රහාණය. ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ කෙලෙස් ප්‍රහාණය. ඊට පස්සේ තමයි මේ කොටස් පහේ ක්‍රියාකාරීත්වය නවතින්නේ. ඒතකොට දැන් කිව්වා කොටස් පහේ ක්‍රියාකාරීත්වයක් කියලා. තියෙන්නේ ඒකම තමයි. මොකද්ද තියෙන්නේ? කොටස් පහේ ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාවේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. අනිත් කාරණය තමයි මේ සෑම ධර්මතාවයක්ම ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍යය. ප්‍රත්‍යය කියන්නේ උපකාරය. දැන් අපි ඒක ඉස්සෙල්ලා විසඳ ගන්න. ඒ තුළම අනිත්‍ය දර්ශනය වෙනවා, දුකත් දර්ශනය වෙනවා, අනාත්ම ලක්ෂණයක් දර්ශනය වෙනවා. ඒකම ditthිය අවසන් වෙනවා. සංහාමානයත් අවසන් වෙනවා. ආශ්‍රවත් ප්‍රහීන වෙනවා කෙලස් පිරිණ වෙනවා. චතුරාර්ය සත්‍යයත් අවබෝධ වෙනවා. දැන් ඒ ටිකනේ කරගන්න ඕනේ. නේ. ඔව්. එහෙනම් අපි බලනවා දැන් රූපස්කන්ධයක් කියනවානේ. පේන්න තියෙන එක ඉස්සෙල්ලා ගන්න. වේදනා සංඥා සංකාර විඥාන කියන පේන්නේ. මේ පේන්න තියෙන එකක් ඉස්සෙල්ලා අරගෙන ඉස්සෙල්ලා ගැටලුව විසඳ ගන්නවා. ඉතින් අපි ඒකට ගන්නවා ඇස. ඇසම ගන්න. දැන් ඇස කියන ධර්මතාවය ඔයත් දන්න මොකද්ද කියලා. අය කියන්න ඕනේ ඇස කියන්නේ මහ භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූපයක් කියන එක දන්නවා. මහ භූත හතර නිසා පවතිනා වූ ධර්මතාවය. ඒ කියන්නේ මහ භූත හතරේ නිර්මාණය වෙච්ච එකක් තමයි මේක. ඒතර මහභූත හතර අනිත්‍යයි කියන්නේ ඇයි? ඉපද බිඳින හින්දා. කොච්චර කාලයක් තුළද ඉපද බිඳින්නේ? අපි කාලයත් එක්ක සංසන්දනය කරගෙන තමයි අනිත්‍ය කියන එක දැర్శණය කරගන්නේ. කාලය තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. දැන් චිතක්ෂණ 17ක් කියන්නේ දැන් චිතක්ෂණයක් කියන්නේ. ඒක දන්නේ. චිතක්ෂණයක් කියන්නේ සිතක් ඇති වෙලා නැති වෙන කාලය තමයි චිතක්ෂණය කියන්නේ. ඒතර එයින් 17ක්. එයින් 17ක් වෙන්නේ කොහොමද? එයින් 17ක් ක්‍රියාත්මක වුණාම කර්මයක් වෙනවා. මේ ගැඹුරු ටිකක් ඈ. මේ විස්තර කරනවා. අපි කියමු එකක් ගන්නවා. අපේ සිතේ පැවැත්මක් තියෙනවනේ. සිතේ පැවැත්ම තියෙනවා. මැරෙනකම් ওই සිතේ පැවැත්ම තවත් භවයකට සම්බන්ධ වෙච්ච ගමන් එදාට ඉවරයි හතර දෙනෙක් වගේ ගිහලා කනත්තර දාන්නේ. ඒතර සිතේ ක්‍රියාව තියෙනවා. ඒ සිතේ ක්‍රියාව පටන් ගත්තේ මේ භවයේ මව් කුසෙනේදී කුසේ දිනේ. එතනට න්යාවි ඉස්සෙල්ලා. ආවේ කොහොමද? සිතනේ ආවේ. පෙර භවයේ ශරීරය මේ භවයට ආවේ නැහෙනේ. සිතයි ආවේ. සිතේ ප්‍රවෘත්තියයි ආවේ. ඒ සිතේ ප්‍රවෘත්ති ආවේ පෙර භවයේ අවසාන සිතක් තිබ්බනේ අපිට. පෙර භවයේ අවසාන සිතක් තිබ්බා. ඒ අවසාන සිතට කිව්වේ චුතිසිත කියලානේ. චුති කියන්නේ යනවා කියන එක. වර්තමාන භවයෙන් යන චුත වෙනවා කියන්නේ. ඒ තමයි චුතිසිත කියන්නේ. එතකොට ප්‍රතිසන්දිසිත කියන්නේ වර්තමාන භවයේ හටගත්ත පළවෙනි සිත. ඒක කොහෙද බැස්සේ? මවගේ ගර්භාෂයේ යුක්තාණුවේනේ. ඒ ප්‍රතිසන්දිසිත. එතකොට චුතිසිතේ අරමුණයි ප්‍රතිසන්දිසිතේ අරමුණයි දෙකම එකයි. තේරෙනවද? ඒ ආරම්භණයෙන්ම තමයි වර්තමානයේ මව කුසෙයි ගැබ් ගත්තේ. හරිද? එතකොට ඒ සිතට ආයස ඇතිවන සැරේ නැති වෙනවනේ. හැබැයි ඉදිරියට ගෙනියන්න භවාංග සිත කියලා එකක් තියෙනවා. ඒ භවාංග සිත තමයි භව කියන්නේ භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක්. එතන භවාංග කියන්නේ. එතකොට චුතිසිතේ ආරම්භණයත් මේ භවයේ පළවෙනි සිතේ ආරම්භණයත් ආරම්භණයත් අපට මේ ඇසෙන් රූප බල අපි සිත් හදනවනේ. කනින් ශබ්ද අහලා සිත් හදනවනේ. අහන කෙනෙකුත් නැහැ, පෙනෙන කෙනෙකුත් නැහැ, සිත හදන එකනේ කරන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත හදන එකනේ කරන්නේ. ගඳ සුවඳ දැනගන්න කෙනෙක් නැහැ දිවෙන් රස විඳලා සිත හදන එකනේ කරන්නේ. ශරීරයෙන් පහස ලැබලා සිත හදන එකනේ කරන්නේ. දැන් පංච ඉන්ද්‍රියෙන් අරමුණු ගන්නකොට සිතේ අරමුණු වල එල්ලලා තියෙනවා. තේරෙනවද? ඒ අරමුණු වල එල්ලලානේ තියෙන සිත. එතකොට ඒ අරමුණු නැති වෙලාවල් තියෙනව නේද? ඒ නිින්ද ගියා? මේ පහම අක්‍රියයි. ඒ නිින්ද ගියාම තියෙන භවංග සිත. එතකොට චුතිහා ප්‍රතිසන්ධිහා භවංග කියන සිතේ අරමුණ එකමයි. එකම අරමුණයි. ඒ අරමුණට තමයි යන්නේ අර චුති ප්‍රතිසන්ධි දෙක ගලවපු ආරම්මණයට නිින්ද ගියාම සිත එතන ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි භවංග සිත කියලා කියන්නේ. දැන් අභිධර්මය මම පොඩ්ඩක් ගන්න මේක විස්තර කරන්න නැත්නම් බෑ මේක තේරුම් කරන්න මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය හරියට තේරුම් ගන්න පුළුවන් ඒ තුලම තමයි. ඒතර දැන් අර පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණක් ගන්නකොට ওই භවංගසිත හොලවන්න ඕනේ. ඔව් සිත් પરම්පරාව වෙනස් කරන්න ඉපේ දැන් භවංගසිතෙන් අපි දැන් එහෙන් රූපයක් දැකලා සිතක් හදන තැනට හෝ කණෙන් ශබ්දයක් කාලා සිතක් හදන තැනට සිත පරිවර්තනය කරන්න නම් අර භවංගසිත හොලවන්න ඕනේ. තේරෙනවද? ඒ හොලවනවට කියන භවංග චලන කියලා. චලනය කියන්නේ හොල වෙනවා කියන එක. ඊට පස්සේ ඒ සිත සෙනෙක ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙන්න සෙනෙන් එකම භවංග පච්ඡේද කියලා එකක් වෙනවා. ඡේද කියන්නේ ඡේදනේ කපනවා. ඒ කියන්නේ අර භවංග සිත දැන් ඇති වෙලා නැති වෙන ආය යාට යන්න ඉඩ දෙන්නේ නැහැ. එතනටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. භවංග පච්ඡේද ඡේදනය කරනවා. ඊට පස්සේ එනවා පංචත් ආවර්ජන කියලා. එකක්. පංච කියන්නේ පහයි. ආවර්ජනය කියන්නේ විමසලා බලනවා කියන්නේ. මේක රූප පිළිබඳව සිතද්ද, ශබ්දය පිළිබඳව සිතද්ද, ගඳ සුවඳ පිළිබඳව රසය අපි ගමු රසය. ආහාර ටිකක් දිවේ තියනකොට රස දැනගැනීමේ සිතක් නැහැදෙන්නේ. දැන් එතකොට පංචත් ආවර්ජන. ජීව විඥාන. ජීව කියන්නේ දිව. එතකොට බාහිර රසය තිබ්බහමනේ ජීව විඥානේ හටගන්නේ. රස දැන ගැනීම සිතටනේ ජීව විඥානය කියන්නේ. ඒතර ජීව විඥානය. සම්පටිච්ඡන. ඊට පස්සේ එන්නේ සම්පටිච්ඡන. සම්පටිච්ඡන කියන්නේ අරමුණ පිළිගන්නවා. පිළිගන්නවට තමයි සම්පටිච්ඡන කියන්නේ. කොහොමද පිළිගන්නේ? හරි රසයිනේ. දැන් අර ප්‍රණීත ආහාරය දිවේ තිබ්බම කොහොම? රසයි. පිළිගත්තද නැති? ඒකට කියනවා සම්පටිච්ඡය. මේ සිතත් ඇති වෙනසෙන් නැති වෙනවා. ඊට පස්සේ යනවා සම්තිරණ කියලා සිතක්. තීරණය කරනවා. හොඳයි. ආහාරය හොඳයි. දැන් එන්නේ නැද්ද? එනවා සම්තිරණ. ඊගාවට එනවා මනෝත්ආවර්ජන. මනසින් ආවර්ජනය කරනවා. ඒ කියන්නේ නිශ්චය කරනවා. නිශ්චයකට එනවා. ඒක මට ඕනේ. Tamanට ඕනේ කියලා නිශ්චය කරගන්න නැද්ද ඒක ඊට පස්සේ? ප්‍රණීත ආහාරයක් ඕනේ මට ඕනේ කියලා. ඒතර නිශ්චය. ඒකට කියනවා වර්තපන කියලා. ඊට පස්සේ සිත් හතක් ඒ පිළිබඳවම සිතුවිලි හතක් ඇති වෙලා නැති වෙනවා. ඒ හතට කියනවා ජවන් කියලා. හරිද? අපි ධර්මය දන්නේ නැහැ. දන්න මේක මොකද්ද මේ කියන්නේ කියලා. නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා නැවත ඇති වෙන ඇති වෙන සැරේ නැති වෙනවා ආයතව නැති වෙනවා ආය ඔය විදිහට හත් පාරක් ඇතිව නැති වෙනවා ඊට පස්සේ කර්මයක් බවට පත් වෙලා ඉවරයි අරමුණ තදින් අරන් ඉවරයි ඒකට කියනවා තදාරම්මන කියලා දැන් හරිද තදාරම්මන දෙකයි තදින් අරමුණ දෙකක් ගන්නවා. එතකොට 17ක් තියෙනවා. අතීත භවාංග භවාංග චලන භවගපච්ඡේද පංචත්තාවර්ජන චිවා විඥාන සම්පරිච්ඡන සම්පීරණ අරමුණ නිශ්චය කර අවස්ථපන මට ඕන කියලා. 8යි. ජවන් 7යි 15යි. සදාරම්මන 2යි 17යි. ඔක තමයි රූපය ආයශ. ඔන්න රූපය ආයශ මේ ලෝකයේ තියෙන සියලුම රූපයන් ඔය චිත්තක්ෂණ 17 තුල ඇතිව නැති වෙනවා. මේක මනසට දැర్శණය කරගන්න. ඒ කිව්වේ අතිමහත්ාරම්මන චිත්ත වීතිය. මහත්ාරම්මන චිත්ත වීති කියලා තව එකක් තියෙනවා, පරිත්තාරම්මන චිත්ත වීති කියලා තව එකක් තියෙනවා, අතිපරිත්තාරම්මන චිත්ත වීති කියලා තව එකක් තියෙනවා. ඒවා එනකොට ඒවා ඒවා එන්නේ දුර්වලයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් ඔය ඔය විදිහට කර්මයක් බවට දැන් සිත් පෙළ ওই විදිහට සකස් වෙලා ඇති වෙලා නැති වුණොත් කර්මයක් සිද්ධ වෙලා ඉවරයි. ඇයි? පිළිගන්නකොට මේ ඉන්නේ අරමුණ පිළිගත්තනේ. එතකොට එන්නේ ලෝභය. ආසාවයි. හොඳයි. රසයි. එතකොට ලෝභයනේ මේ දින්නේ. මේක ලබන්න බැරි වුණා නම් මොකක්ද වෙන්නේ? දේශය තරහ එනවා. නැද්ද? දෙයකට ඉඩ දුන්නේ මොහේ. දිව දන්නෙත් නැහැ රසය දන්නෙත් නැහැ දෙක නිසා හැදුණු සිත පිළිබඳව දන්නෙත් නැහැ කර්ණ තුන එකතු කරපු ස්පර්ශය දන්නෙත් නැහැ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුණා හඳුනා ගැනීමේ සිතක් හැදුණා හා බලවත් වීමේ සිතක් හැදුණා කියලා දන්නේ නැහැ මේ මොහයයිනේ ඒතර මොහයත් ක්‍රියාත්මකයිනේ එතන ඒතර දික්තියත් ක්‍රියාත්මකයි වැරදියට නේ දැක්කේ කොහොමද වැරදියට දැක්කේ කුජලයක් නේ රස කුජලයක් නේ රස ඒතර පුජ්‍යලයක් නැහැනේ. ඒතර පුජ්‍යලයක් නැත්තම් පුජ්‍යලයකට රසයි කිව්වහම සම්මාදිට්ඨියද එහෙම නැත්තම් දිට්ඨියද? දිට්ඨිය වැරදිද? වැරදි. නිවැරදි ක්‍රියාව දැක්කම සම්මාදිට්ඨිය. හ්ම්. දැන් එතකොට මේ සෑම අවස්ථාවකම අර සිත් ඇතිව නැති වුණාද? තොර දිවක් චිතක්ෂණ 17යි. අර ප්‍රවෘත්තිය තුළ දිව කියන මේ සතර මහා ධාතුනොත් ඇතිව නැතිව ඉලිබරයි. බාහිර රසයට ඒ උපකාර වෙච්ච ආහාරය ඒ චිත්තක්ෂණ 17 තුළ ඇතිව නැතිව ඉලිබරයි. ඒ දෙක නිසා හැදුව සිතට ජීව විඥානේ එක චිත්තක්ෂණේ ඇතිව නැතිව ඉලිබරයි. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශයට එක චිත්තක්ෂණේ ඇතිව නැතිව ඉලිබරයි. ඒ නිසා විඳීමේ සිතක් හැදුවද? රස විඳින්නේ විඳීම. ඒකටත් එක චිත්තක්ෂණය ඇතිව නැති වෙනවා. ඒක හඳුනාගත්තනේ රසය, සංඥා. ආයකටත් එක චිත්තක්ෂණය ඇතිව නැති වුණා. ඒ පිළිබඳව බලවත් වුණානේ. අර ජවන් වශයෙන් ගිහිල්ලා. ආ එතකොට ඒක තමයි අර චිත්තක්ෂණය. තේන් 17ක් තමයි අර රූපේ කායශ. දැන් එතකොට මේ මේ සෑම ධර්මයක්ම වුණ එකකට එකක් ප්‍රත්‍යද නැද්ද? ඇතිව නැති වුණාද නැද්ද? ඇතිව නැති වුණා. ඒතර භවාංග කියන සිත භවාංග චලන කියන සිතට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? භවාංග සිත තිබ්බ හින්දා නේද භවාංග සිත හොලවන්න ඕන උනේ. ඒතර භවාංග සිත හොලවපු නිසා නේද ඒක කපන්න සිද්ධ වුනේ. ඒක කපන්න සිද්ධ වෙච්ච නිසා නේද පංචත් ආවර්ජනය. ඒ කියන්නේ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් ආවර්ජනය කරන්න සිද්ධ වුණා. ආවර්ජන සිත පහළ වුණේ. එතකොට ඒ මුල් සිත ඊගාම සිතට ඊගාම සිත ඊගාම සිතට ප්‍රත්‍යද නැද්ද? එතකොට නිට්ටය දනිත්‍යද? මේ ගැඹුරුයි. නිට්ටය දනිත්‍යද? එතකොට දැන් පිළිගත්ත පිළිගැනීමේ සිතක් ආවා. දැන් එතකොට අර පංචතාවර්ජන සිත පිළිගැනීමේ සිතට ප්‍රත්‍යද නැද්ද? උපකාරයි. දැන් ප්‍රත්‍ය කියන්නේ උපකාරයි. උපකාරද නැද්ද? උපකාරයි. පිළිගැනීමේ සිත තීරණය කිරීමේ සිතට උපකාරද නැද්ද? සම්තිරණ. සම්තිරණය කිරීමේ සිත වට්ටපන නිශ්චය කරගන්න. ඒ සිතට උපකාරද නැද්ද? ඊට පස්සේ අර ජවන් හතටත් එකින් එකට උපකාරද නැද්ද? අර පිළිවෙල. ඒතර එකක් එකක් සෑම එකක්ම ඕනෝන්ට ප්‍රත්‍යද? ඉදිරි ධර්මයට ප්‍රත්‍යද? ඇතිව නැති වුණාද? ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. මේක මනසින් දකින්න. බාහිර රූපයක් දැකලා ඒක ඇතිව නැති වෙන එක දැන් මේ දවස්වල අර නාය යනවනේ. දැන් කන්ද පාත් වෙනවා. ඒ හරි අනිත්‍යයි. නේද? ගම් වතුරට අර ගයක් ගහගෙන යනවා. පුජ්‍යලයක් ගහගෙන ගිහලා මැරලා. දැන් අනිත්‍යයි. දැන් වාහනයක් පෙරලිලා. අනිත්‍යයි. දැන් මේ දවස්වල කොවිඩ් හැදිලා ගොඩාක් මැරෙනවා. අනිත්‍යයි. දැන් ඔකද අනිත්‍යයි. ওই දර්ශනය නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. මෙන්න මේ මන්ද මෙච්චර වෙලා කියපු අනිත්‍ය දර්ශනය තමයි නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. ඒක තියෙන්නේ නාම රූප දෙකේ. අර භෞතික ලෝකයේ තියෙන වෙනස් වෙන ස්වභාවය ඒ දර්ශනය නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. එතකොට අනිත්‍ය දර්ශනය නිවැරදිව දකින්න නම් නාම රූප දෙකේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දර්ශනය දකින්න. දැන් මෙච්චර වෙලා කිව්වේ නාම රූප දෙකේ අනිත්‍ය නෙමෙයිද? පැහැදිලිද කියන්නේ? ඒක මනසට අනුගත කරගන්න. දැන් ඒක මනසට අනුගත කරගන්න අපි අතීතයට දාලා විමසලා බලන්න ඕනේ. අතීත වශයෙන්, අනාගත වශයෙන්, අධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්, ඕලාරික වශයෙන්, සූක්ෂම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් හා දුර ළඟ වශයෙන් 11 ආකාරයකට දාලා බලලා තමයි අපි තහවුරු කරගන්නේ එකපාරට මෙහෙම කිව්වත් අනිත්‍ය අනිත්‍ය ඒක හරියන්නේ නැහැ. එයි මේක ස්ථාවර වෙන්නේ. ඇයි එහෙම ස්ථාවර වෙන්නේ නැත්තේ? පෙරේද හිටියේ මමද? කවුද හිටියේ? පෙරේදත් එහෙනම් මේ කෙස්ලොම් නියදත් සම් කියන ඒවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය හැටියට දැන් දන්නවනේ හොඳට. කෙසුත් නෙමෙයි, ලොම් නෙමෙයි, නියත් නෙමෙයි, දතුත් නෙමෙයි, සම්මස්නහරත් නෙමෙයි, ඔක්කොම සතර මහා ධාතු. ඒතකොට මේ සතර මහා ධාතුන් ඉපද බිඳිනවද නේද? ඇතිව නැති වෙනවද? එතකොට දැන් පෙරේදා සතර මහා ධාතුන් ඇතිව නැති වුණාද? මමද හිටියේ. කවුද හිටියේ පෙරේදා? හරි. එතකොට පෙරේදා වින්දේ මමද? එහෙන් රූප බලලා වින්දේ මමද? කනෙන් ශබ්ද අහලා වින්දේ මමද? නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඒ ගඳ සුවඳ වින්දේ මමද? ආහාර දැන් හොඳ ප්‍රණීත ආහාරයක් එහෙම පෙරේද දිහා බැලඳනවා නම් තාමත් තියෙන සිතේ. තියෙනවද? ඒ ඒ සිතේ ස්වභාවය, ඒ තණ්හාවේ හැටිය. එතකොට පෙරේදේ ආහාර බැලඳිය මමද? ඒ වේදනාව, ඒ විඳීම මමද? කයෙන් පහස ලැබලා විඳීමේ විඳේ මමද? එහෙනම් කවුද? පස්සපච්ච වේදනා කිව්වොත් හරියද? මොකක්ද හරිය? ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවද නැද්ද? එහෙනම් එතන ඇතිව නැති වෙන ස්වභාවයක්ද තිබ්බේ? ඇතිව නැති වෙන ස්වභාවයක් නෙමෙයිද තිබ්බේ එතන? ඒතර පෙරේද බින්ද මමද? නැහැ. පෙරේද සිද්ධ වුණේ ස්පර්ශය නිසා විඳීමේ සිත් හැදුවා. ඇහැ මූලික කරගෙන විඳීමේ සිත් හැදුවා. චක්කු සංපස්සජා වේදනා. කන මූලික කරගෙන පෙරේද සිත් හැදුවා. සෝත සංපස්සජා වේදනා විඳීමේ සිත් හැදුවා. පෙරේද නාස්‍ය කියන ඒ සතර මහා ධාතු මූලික කරගෙන නාසයෙන් විඳීමේ සිත් හැදුවා. නැද්ද? ඒ ස්පර්ශය නිසා නෙමෙයිද වේදනාව. ඒතර මමද වෙන්නේ ස්පර්ශය නිසා විඳීමේ. දැන් මේ මමත්වය අයින් කරන්න ඕනේ. මේ මමත්වය තුළ හිර වෙන තාක්කල් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මමත්වය ඒ කියන්නේ අතීතය පිළිබඳව කල්පනා කරලා විසඳ ගන්න ඕනේ මමද හිටියේ මේ ක්‍රියාවන් සිද්ධ වුණාද කියන එක. නිවැරදිව සිද්ධ වුණේ මමද හිටියේ ක්‍රියාවන්ද සිද්ධ වුණේ. ක්‍රියාවන් සිද්ධ වුණේ. ස්පර්ශය නිසායි දිවෙන් වෙන්නේ. ආහාරය පෙරේද දිවේ තිබ්බා. ඒ අනුව සිතක් හැදුණා. ඒ අනුව වින්දද? හ්ම් විඳීමේ සිතක් හැදුවා. මමද විඳි? නෑ. ජීවා සම්පස්සජා වේදනා. පෙරේදත් පහසක් ලැබලා සිතක් හැදුවා නම් මමද ඒක වින්දේ? එහෙ නැත්තම් කාය සම්පස්සජා වේදනාද? මමත්වයෙන් තරව බලන්න මොකද පුජ්‍යලේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි මේ පුජ්‍යල සංඥාව අනිවාර්යෙන් උගුල්වල ගන්නද? ඒ උගුල්ලලා දාන්නේ නැති තාක්කල් මේ ධර්මය තේරුම් ගන්න බෑ. තේරෙනවද? දැන් පැහැදිලිවම පේනවනේ පුච්චලයක් නැහැ කියන කාරණය. එතකොට ක්‍රියාවක් නේ තියෙන්නේ. එතකොට පෙරේදා ඒ එහෙන් රූප බලලා හඳුනාගත්තේ මමද එහෙම නැත්නම් ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් හැදුනද? ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් හැදුනා. එතකොට ශබ්ද සංඥාව මම හඳුනාගත්තද ශබ්දය එහෙම නැත්නම් පෙරේදා ඒ ස්පර්ශය නිසා හඳුනා ගැනීම සිතක් හැදුවද සෝත සම්පස්සජා සංඥා. ගාන සම්පස්සජා සංඥාද මම හඳුනාගත්තා. පෙරේද. පෙරේද එතකොට රසය මම හඳුනාගත්තද ජීවා සම්පස්සජා සංඥාද? ක්‍රියාව දකින්න. ක්‍රියාවේ දකින්න තියෙන්නේ ඇතිව නැති වෙන බවක්. ඉපද බිඳෙන බවක්ද දකින්න තියෙන්නේ? කුජලයේ විඳ බවක්ද දකින්නේ? පුච්චලයක් විඳ බව පුච්චලයක් හඳුනා ගන්න බව දකින තාක්කල් දික්ටි දර්ශනේ වැරදි එන අතීතේ මම නෙමෙයි හිටියේ දෙක වර්තමානය තුළින් අපි යම් ආකාරයකට අවබෝධ කරගෙන ඒක අතීතයට දාලා විසඳ ගන්න ඕනේ එහෙම නැත්තම් වෙන්නේ මොකද දන්නවද ඊයේ සතියේත් මම තමයි ඔක්කොම කරේ පුංචි කාලෙත් මමනේ ඔක්කොම කරේ ළමා කාලෙත් මම තමයි ඔක්කොම කළේ. තරුණ කාලෙත් මම තමයි ඔක්කොම කළේ. මම තමයි මේ විදිහේ ගමන් බිමන් ගියේ. මම තමයි මේ විදිහට වින්දේ. ඉතින් එහෙම සිතුවිලි එනවා නේද? එතකොට දික්තිනේ. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මහණෙනි මේක අතීතයට දාලා විමසන්නේ. එහෙනම් පුංචි කාලේ ඉඳලා ක්‍රියාවක්. එතකොට විඳීමේ ක්‍රියාවක්, හඳුනා ගැනීමේ ක්‍රියාවක්. එතකොට මේක පටන් ගත්තේ කොතනද? ඒ ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳගෙන ක්‍රියා එතන ඉඳලා ක්‍රියා පහක් පටන් ගත්තද පුච්චලිකාවද පුච්චලිකාවද ක්‍රියා පහක් පටන් ගත්තා ඒක තමයි සත්‍ය ඒකෝරේ ක්‍රියා පහ වේදනා කියන ධර්මතාවය නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳුනද ඒක තමයි අනිත්‍ය ඒකෝරේ දුකයි කියන්නේ ඒ ක්‍රියාවේ ආරම්භය නාම රූප දෙකේ ක්‍රියාවක්නේ පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ නාම රූපච්ච සලායතන. ඒතර ආයතන හතර ආයතන හය පහල කරා 77 වෙනි දවසේ රාත්‍රියේ. සතිය 11 ගිය තැන ගර්භාෂයේ ආයතන හය පහල කරනවා අර යුක්තාණුවේ ප්‍රතිසන්දි විඥාණය බැස්ස තැන නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා. විඥානපච්ච නාම රූපං. හරිද? එතන ඉඳලා නාම රූපච්ච විඥාන. හරිද? එතන ඉඳලා විඳිනවා හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා. අර සම්පටිච්ඡන සම්තිරණ වට්ටපන ජවන. එතකොට සිත බලවත් වෙලා ඉවරයි ඒ තමයි සංස්කාර හේවත් කර්ම. හරිද? එතකොට දැන් ආවේ මොකද්ද ක්‍රියාවක්? නාම රූප දෙකේ ක්‍රියාව ප්‍රත්‍ය වුණා ආයතන හය පහල කරන්නේ. හරිද? 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රියේ ආයතන හය සම්පූර්ණයි. ඒ ආයතන හය ගර්භාෂයෙන් එළියට ආවා. ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැද්ද? එතකොට එකකට එකක් ප්‍රත්‍යද? මේ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද නැද්ද? එතකොට පුච්චලේද්දාවේ ක්‍රියාවද්දාවේ. එයි මේක දකින්නේ නැත්තේ. සත්‍ය සත්‍ය හැටියට දකින්නේ. එතකොට දැන් ස්පර්ශ ආයතන හය එතකොට ගර්භාෂයෙන් එළියට ආපුවාම ඇස ක්‍රියාත්මකයි, කන ක්‍රියාත්මකයි හොඳට, නාසය, දිව, ශරීරය ක්‍රියාත්මකයි. මනස ක්‍රියාත්මකයි. ඒවට ස්පර්ශ සිද්ධ වෙන්නේ නැද්ද? චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස ස්පර්ශ. ඒ අනුව හැදෙන්නේ නැද්ද සිත්? හරි. එතකොට ස්පර්ශය නිසා විඳිනවද? විඳීමේ සිත් හැදෙනවද? පසපච්ච වේදනා. දැන් එතකොට මේ පවතිනා වූ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද නැද්ද? කොච්චර කාලෙකින්ද? චිතක්ෂණේ. චිතක්ෂණය අතර මොකද විඥාණයට අවශ්‍ය එක චිතක්ෂණයයි විඳීමේ සිතට අවශ්‍ය එක චිතක්ෂණයයි හඳුනා ගැනීමේ සිතට අවශ්‍ය එක චිතක්ෂණයයි සංස්කාරයන්ට අවශ්‍ය එක චිතක්ෂණයයි. ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒතකොට නිත්‍යද අනිත්‍යද? දැන් දුකද කියලා බලන්න මේ යන්නේ අපි. ඒතකොට පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඒතකොට තණ්හා කියන්නේ ඇයි? ඇලෙන සිතටනේ තණ්හා කියන්නේ. ඇලෙන සිතට නේද ඔය තණ්හාව කියන වචනේ දාගන්නේ. එතකොට ඇලුන තැන පටන් ගත්තේ කොතන? අරමුණ පිළිගත්ත තැන. අර මං කියවනේ භවාංග චලන භවංග පච්ඡේද පංචත්තාවර්ජන චක්කු විඥාන. චක්කු විඥාණයෙන් සම්පටිච්ඡන පිළිගත්තා. අර එතකොට පිළිගන්නේ ඇයි? සිතේ තන ඇලුණු හින්දා. දැන් හරිද? එතකොට පිළිගත්තේ විඳින් විඳලානේ පිළිගත්තේ දැන් විඳා. එතකොට අරමුණ පිළිගත්තා. ඒතර සම්පරිච්ඡ. දැන් එතකොට එතන සිත තණ්හාවෙන් එළිලා නැද්ද? තණ්හාපච්ච උපාදාන. එතකොට තෘෂ්ණාව ප්‍රත්‍ය උපාදානයි. එක චිතක්ෂණයයි. ඇතිව නැති වෙන තෘෂ්ණාව ඇතිව නැති වෙන සිතක්. හැබැයි උපාදානයට ප්‍රත්‍යයයි. එළෙන හින්දානේ තදින් ගන්න. එළෙන්නේ නැත්නම් තදින් ගන්නවද කියලා බලන්න. ඇලෙන සිත හැදුවේ කොතනද? පිළිගත්ත තැන. හරිද? තේරෙනවද කියන්නේ? සම්පටිච්ඡනේ එතෙන් තමයි පටන් ගත්තේ ඇලෙන සිත. ඒතර උපාදාන පත්‍ය භව. උපාදානයක් තියෙනවනේ යා නියත වශයෙන්ම කර්ම කරනවා. දැන් අර රූප උපාදානයේනේ. උපාදානෙ හින්දානේ පිළිගත්තේ. ඇලුනා ඇලුනා නම් අනිවාර්යෙන් උපාදානෙට ගිහින් ඉවරයි. නොඇලෙන තමයි උපාදානෙ අයින් කරන්න නම් නොඇලීම අයින් කරන්න ඕනේ. ඒකයි තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා පත්‍ය උපාදාන. තෘෂ්ණාව නිරුද්ධණං උපාදානය නිරුද්ධයි. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti අවසන් ප්‍රත්‍යයි දැන් අපි කරන්නේ අවසන් කරන එක නෙමෙයි ප්‍රත්‍ය කරලා දෙන එක ඒ කියන්නේ උපකාර කරලා දෙනවා ඉදිරියට යන්න පැවැත්මට. කාගේ පැවැත්මටද? නාම රූප දෙකේ පැවැත්මට. දැන් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා දැන් ඒ මොනවද දුක් හරිද දැන් එතකොට දැන් මේ ප්‍රවෘත්ති එතකොට ක්‍රියා පහක් තියෙනවා දුකක් තියෙනවා කො පුජ්‍යලෙක් පුජ්‍යල කියන ස්වභාවයෙන් හිස්ද හිස් පුංචි වෙන්නේ. එතකොට අර මවගේ ගර්භාෂයේ පටන් ගන්න තැන ලදරු වෙද්ද? ඒ කියන්නේ දරුවේ පිරිසිදු ගන්න කියලා. ද ක්‍රියාවක් පටන් ගන්නද? හ්ම් ඒක දකින්නේ. එතකොට ක්‍රියාව රූපේ චිත්තක්ෂණ 17ක් ආ සිතේ චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දින බිනි බිදියාවල්. එතකොට රූපයක ක්‍රියාවක් දාවේ රූපස්කන්ධේ ක්‍රියාවයි. සිතේ ක්‍රියාවයි නෙමෙයි දාවේ. ඒතොර සිතේ ක්‍රියාව තුළ විඳීමේ ක්‍රියාව, හඳුනා ගැනීමේ ක්‍රියාව දැන් ඒතොර ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ. ඇයි ඒ ක්‍රියාවට මම කියලා නමක් දාගන්නේ? අවිද්‍යාව. මම කියලා කෙනෙක් ඇතුල් කළේ ඇයි? අවිද්‍යාව. එහෙනම් ඉස්සෙල්ලා මම කියන එක අයින් කරලා ඉන්න. ඒතොර අතීතයේ ඒතොර පහුගිය සතියේ හිටියේ මමනේ. පෙරේදා හිටියේ. දැන් පෙරේරා මේ ක්‍රියාපහක් සිද්ධ වුණාද? ඉතින් දකින්න වෙන. හරි දැන් මගේ විතරද ඔක තියෙන්නේ? පෙරේරා. ඒ ගෙදර ඉන්නවනම් හතර දෙනෙක් ගෙදර ඉන්න හතර දෙනාගේ මොකද්ද තියෙන්නේ? හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ මගේ කියලා දාගන්නේ නැහැ. ඒතර කවුද මගේ? රූපස්කන්ධය මගේද? අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර නිරන්තරයෙන් ඉපද බින්දෙනවා ඉපද බින්දෙනවා ඉපද බින්දෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකද මගේ කියන්නේ නැත්තම් අර ස්පර්ශය නිසා යාලා විඳින විඳීම මගේද එහෙනම් ස්පර්ශය නිසා හඳුනා ගන්නවා නම් ඒ ඒ අයලා ඒ යම් ස්වභාවයන් ඒවා මගේද දෙයාලගේද එතන තියෙන ක්‍රියාවද්ද එහෙනම් මගේ කියන්නේ කාටද එතකොට ඒ අය ළඟ අර ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ඒගොල්ලන්ගේ සිතේ අර සම්පටිච්චන සම්පීරණ වර්තපන ජවන කියන ඒවා මටවන විදිහට හැදෙන්නේ. හා? එයාලගේ සිතේ ක්‍රියාකාරීත්වය අනුවද හැදෙන්නේ. එතන මට අයිතිද ඒගොල්ලෝ? හැබැයි මගේ. ඊට ගෙදර ගිහලා කියන මගේ කියලා. කොච්චර නැහැ කිව්වා. දැන් මෙතනදී කො පිළිගත්තද? අපි දන්නවා. ඔබ තමයි විද්‍යාව කියන්නේ. එතකොට මේ සියලු දෙනාගෙම තියෙන ක්‍රියාවන් නෙමෙයිද? ඒ සියලු දෙනාගෙම ක්‍රියාවන්ගේ අවසානය ජරා මරණ නෙමෙයිද? මේ තමනු දුකේ දාලා ඒගොල්ලෝ දුකේ දාලා තියෙන්නේ. නැත්. ඔව්ද නැත්. එතකොට සත්‍යද අසත්‍යද ඒක? දුක කියන එක. සත්‍යයක්. ඒ ක්‍රියාවේ අවසානයේදී ගිහින් බලන්න. ජාතිපච්චය මහණෙනි මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරා. මහණෙනි මේ ලෝකයේ යම්කිසි කෙනෙක් දිව්‍ය ලෝක 6 හෝ මනුස්ස ලෝකේ හෝ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ හෝ අටමහා නිරය හෝ පහළ වුණේ නැත්නම් මහණෙනි ජරා මරණයක් තියනවාද? මොකක්ද කියන්නේ? දැන් ඒ එකම ස්ථානකවත් පහළ නූනොත් මහණෙනි ජරා මරණයක් තියෙනවද? ඉතින් ඒකනේ ඉවරයි කියන්නේ. ජාතිපත්‍ය ජරා මරණම් කිව්වේ ඒකනේ. ඒතකොට ජරා මරණය තනියෙන් එන්නේ නැහැ නේ. ඒ දෙක විතරක් වෙනවනම් කමන්නේ. ඇයි? පිරිවරත් එක්ක එන්නේ. ශෝක හ්ම් ඒවල තන ගන්න යනවා. කනගාටු හැඬීම් වැළපීම් කායික දුක් මානසික දුම්නස් ප්‍රියන්ගෙන් වෙන්නේ අපි යන එක්වීම කැමති දෑ නොලැබීම අකමැති දේවල් ලැබීම පිරිවරත් එක්ක එන්නේ. ඒ සියල්ල දුක් නෙමෙයි. ඒක සත්‍යයක් නෙමෙයිද? ඕක දුක්ඛාරය සත්‍යය. එලා හරිද දුක්ඛාරය සත්‍යය. සමුදාය සත්‍යය. සමුදය කියන්නේ හේතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද හේතුව හැටියට පෙන්වන්නේ? ඒක සිතක්නේ පෙන්වන්නේ. මොකද්ද සිත? ඇලෙන සිත. ඒක නෙමෙයිද samudāri සත්‍ය. ඇලෙන සිත කිව්වේ මොකක්ද? තණ්හාව. දැන් ඒක පටන් ගත්තේ කොතනද? අරමුණ පිළිගත්ත තැන පටන් ගත්තේ. සම්පටිච්චනේ. අරමුණ පිළිගත්ත තැනනේ සිත ඇලුනේ. එතකන් ඇලෙන්නේ සිත. භවාංග සිත ඇලෙන්නේ භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් විතරයි පැවතීම. ඒක ඇලෙන සිතක් නෙමෙයි. භවාංග චලන එතකොට මේ භවංග සිත හොලවන සිතත් ඇලෙන සිතක් නෙමෙයි. තේරෙනවද කියන්නේ? භවංගපච්ඡේද ඒක කපන සිතත් ඇලෙන සිතක් නෙමෙයි. ඒ භවංග සිත අයින් කරන මොහතකට. එතකොට භවංගපච්ඡේද. පංචතාවර්ජන ඒකත් ඇලෙන සිතක් නෙමෙයි. ආවර්ජනය කිරීම සිතක් කියන්නේ. එතකොට චක්කු විඥාන ඒකත් ඇලෙන සිතක් නෙමෙයි. සම්පටිච්ඡන කියන තැන තමයි සිත ඇලෙන්නේ. එතනින් තමයි පටන් ගන්න පටන් ගන්න ඇලෙන සිත. පිළිගත්තද? සම්පටිච්ඡන කියන්නේ පිළිගන්නවා. අරමුණ පිළිගත්තා. පිළිගත්තේ මොනවා කියලාද? හොඳයි කියලා. එහෙම නැත්නම් නරකයි කියලා. ඒ දෙකෙන් නෙමෙයිද පිළිගන්නේ? රූපය ලස්සන නම් හොඳයි කියලා පිළිගන්නේ නැද්ද? ඒ රූපය දුර්වර්ණ නම් ඒක අප්‍රිය නම් අමනාප නම් මොකද කියන්නේ? තරහසිතන්නේ මේ දෙන්නේ. දැන් තරහ වශයෙන් පිළිගන්නවද රස වශයෙන් ආස්වාද වශයෙන් පිළිගන්නවද දෙකෙන් එක පිළිගන්නවා එතන තමයි යැලෙන සිත එන්නේ එතන තමයි තණ්හාව පටන් ගන්න දැන් හරිද දැන් ඒතර මොකද්ද කරන්න ඕනේ එතනදී කපන්න පුළුවන් එතනදී කපන්නේ එතකන් කපන්නේ එතකොට ඒ කියන්නේ අරමුණ පිළිගන්නේ අන්න ඉවරයි. එතකොට සමුදාරි සත්‍ය අයින් කරලා තියෙනවා. හේතු අයින් කරා. එතකොට ඇස නිවුණා. ඔය තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒතර ඇස නිවිල අරමුණ පිළිගන්නේනේ. ඒ ඇසෙන් අරන් දුන්නානේ රූප අරම්මනේ. ඇසට කරන්න පුළුවන් රූප අරම්මණයක් කරන් දෙන්න. කනට කරන්න පුළුවන් ශබ්ද අරම්මණයක් කරන් දෙන්න. නාසයට කරන්න පුළුවන් ගන්ධ ආරම්මණයක් අරන් දෙන්නනේ. දිවට පුළුවන් රස ආරම්මණයක් අරන් දෙන්න. කයට පුළුවන් පොට්ටබ්බ ආරම්මණයක් අරන් දෙන්න. මනසට පුළුවන් ධම්ම ආරම්මණයක් අරන් දෙන්න. තේරෙනවද කියන්නේ? දැන් අරමුණ පිළිගන්නවද නැද්ද? මෙච්චර කල් පිළිගත්තා. දැන් අද ඉඳලා පිළිගන්නේ නැහැ. බලමු ගෙදර කියලා පිළිගන්නේ නැද්ද කියලා. සසරෙන් නිවනට බණ කියන්නේ. පුළුවන් කරන්න. අනවබෝධය නිසායි අපි පිළිගන්නේ. අනවබෝධය කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බාහිර ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙලා මේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව නිවැරදිව දන්නේ නැහැ නිවැරදිව දකින්නේ නැහැ. ඒ දකින්නේ නැති නිසා අරමුණු පිළිගන්නවා. අරමුණු පිළිගන්න තැන තෘෂ්ණාව පටන් ගන්නවා. ඊට පස්සේ උපාදානයට යනකොට තණ්හාව läගලා හොඳට. läගලා විතර නෑ පළ පදියන් ගල ඊගාවට. නේද උපාදානෙට? ඒ තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව භවපච්චය ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ටික නම් එපා. මොන ජරා මරණ බෑ. එයි ඉතින් මේ ටිකට කැමති නම් ඒ ටිකට කැමැත්තෙන් ගන්න වෙනවා අනිවාර්යයෙන්. ජරා මරණ ශෝක ඉතින් අඬලා වැඩක් නැහැ. ඇයි? මේ ටිකට දුන්නානේ අපි ඉඩ. ඒතකොට පුජ්‍යලේක්ටද ඔය දුන්නේ ඉඩ. මේ ක්‍රියාවකට නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියද? මහණෙනි ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. එච්චරයි දේශනා කරන්නේ. දැන් හරියද එතකොට? ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ක්‍රියාව නවත්තන්න. එහෙනම් දැන් මම මුලින් කිව්වා ස්කන්ධ පහේ ක්‍රියාව නවත්තටුවොත් නිවුණා. පැවැත්ම නවත්තන්න ඕනේද නැද්ද නිවන්නේ? ඒ තමයි නිවීම. ධර්ම දේශනාව අවසන් කරනවා. කාර්යය. ආහාරණ හැමදාම සසරින් නිවෙන්නට නේ. දැන් පැහැදිලිද කියන. දැන් ගැඹුරට යන්නේ මේ ගැඹුරෙන් කියන්නේ. මොකද අභිධර්මයට සම්බන්ධ කරන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ මේක. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මය. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. මේ ධර්මයේ දෙක ධර්මයට ප්‍රත්‍යයයි. ඒ තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයිනේ සිද්ධ වෙන්නේ. තමන්ගේ කැමැත්ත හැටියට සිද්ධ වෙනවා නම් ආත්මයි. දැන් ආත්මයක්ද තියෙන්නේ? අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු